ආයිබෝවන් අද අපි ගැඹුරු විමසුම යොමු වෙන්නේ පෝතලිය සූත්‍රයේ පැත්තට. මේකේ තියෙන බොහොම වැදගත් කාරණයක් මේ ලෞකික බැඳීම් ඇත්තකම අත්තරින්නවා කියන්නේ මොකද්ද කියන එක ගැන. ඔව් මේ කතාව පදනම් වෙන්නේ අර අඟුත්තරාප ජනපදයේ ආපන කියලා නියම් ගමකදී වුණු සිදුවීමක්. භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙනවා පෝතලිය කියලා ගෘහපති කෙනෙක්. හරි. එතන පොඩි මතභේදයක් වගේ දෙයක් එක්ක නේද කතාව පටන් ගන්නෙ. පෝතලිය හිතාගෙන ඉන්නෝ එයා ඔක්කොම අතෑරලා කියලා. හරියටම. එයා හිතනවා එයා සීළු ව්‍යවහාරයන් සිඳලා දැම්මා කියලා. ඒ කියන්නේ එයාගේ තිබුණු ධනය වස්තු ඔක්කොම එයාගේ දරුවන්ද පවරලා දීලා එයාට ජීවත් වෙන්න ඒ කියන්නේ කන්න අදින්න වගේ දේවල් විතරක් තියාගෙන ඉන්නවා. ඉකින් නෙලා හිතනවා එහෙම කලාම එයා සම්පූර්ණයෙන්ම ලෝකෙන් මිදුණා අත්තරියා කියලා. ඔව් ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ එයාට ගෘහපතියා කියලා කතා කරනකොට එයා පොඩ්ඩක් තරහ යනවා. එයා කියනවා ඇයි මට ගෘහපතියා කියන්නේ මම දැන් ව්‍යවහාර සිඳ දාපු කෙනෙක් කියලා. ආ එතන තමයි මූලික ගැටලුවේ තියෙන්නේ. පෝතලියගේ අදහස එකක් ඒත් බුදුදහමේ ආර්ය විනයේ උගන්වන ව්‍යවහාර සමුච්ඡේදය කියන එක ඊට වඩා විනස් දෙයක් නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ සූත්‍රයෙන් මතු කරලා පෙන්වන්නේ. පෝතලියගේ අත්හැරීමයි ආර්ය විනය එන සැබෑම ව්‍යවහාර සිඳ දෙමීමයි අතර තියෙන වෙනස. ඊතුකුත අපි කතා කරමු මේ ආර්ය විනයේ එන ව්‍යවහාර සමුච්ඡේදය කියන එක ගැන. ඒකේ නියම අර්ථය මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඒක පැහැදිලි කරන්නේ? හ්ම්. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම පෙන්වා දෙනවා ව්‍යවහාර සමුච්ඡේදය සඳහා අත්තිවාරයක් විදියට පිළිටන්න ඕන මූලික காரணා අටක් තියෙනවා කියලා. ආ, ඒ මොනවද ඒ ඒ තමයි අර ප්‍රාණඝාතයෙන් වැළකීම සොරකමින් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම. හරි. ඊළඟට ගිජුලෝබෙන් ඒ කියන්නේ අනුන්ගේ දේට ආසාවෙන් වැළකීම, නිନ୍ଦා අපහස කිරීමෙන් වැළකීම, ක්‍රෝධයෙන් වැළකීම සහ අතිමානය ඒ කියන්නේ අධික ආඩම්බරයෙන් වැළකීම. හරි. ඒ ටික යහපත් සමාජ හැසිරීමකටත් අත්‍යවශ්‍ය පදනමක් වගේනේ. පෝතලිය හිතන්නේ නැති මෙච්චරයි කියලා. ඔව් එයා යෙමි හිතන්නේ ඇති භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පෝතලිය මේ කරුණ වටෙන් වැළකුණා කියලා විතරක් ආර්ය විනය කියන සම්පූර්ණ ව්‍යවහාර සමුච්ඡේදේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ආ. එතනින් එලට තව ගැඹුරක් තියෙනවා එහෙනම්. නියත වශයෙන්ම උන්වහන්සේ දේශනා කරනවා සැබෑම විදිහට ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු බැඳීම් නැතර වෙන්න නම් අර පංච කාමගුණයන්ගේ ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඉන්ද්‍රිය ගෝචර දේවල් වල ඕ ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල් වල තියෙන ආදීනව ඒ කියන්නේ දොස් අනතුරු දුක්ඛ ස්වභාවය හරියටම ප්‍රඥාවෙන් දකින්න ඕනි කියලා. හ්ම්. ඒ කියන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල් වල තියෙන ඇත්ත తত্ত্বය, ඒවයි තියෙන භයානකම තේරුම් ගන්න ඕන. හරියටම. ඒක තේරුම් කරවන්න තමයි භාග්‍යවතුන් වහන්සේ බොහොම අපූරු උපමා පැලක් ගියන්නේ. ආ. ඔව්. ඒ උපමා ටික රසවත් වෙන්න ඇති. අපි ඊගෙන ටිකට විස්තරාත්මකව කතා කරමුද? මොකද්ද පළවෙනි උපමාව? පළවෙනි එක තමයි අට්ටිකංකල උපමාව. ඒ කියන්නේ ඇට කැබැල්ල. හිතන්නකෝ බඩගින්නේ ඉන්න බල්ලෙක්ට මස් පොඩ්ඩක්වත් නැති ලේ ටිකක් විතරක් තැවරුණු ඇටකටුවක් විසික් කලා කියලා. හරි. ඒ බල්ලා ඒක කොච්චර වෙලා හැප්පුවත්, ලේව කෑවත්, එයාගේ බඩගින්න නම් පොඩ්ඩක්වත් නිවෙන්නේ නැහැ. වෙන්නේ නිකම්ම නිකම් මහන්සි වෙන එකයි විඩාවටපත් වෙන එකයි විතරයි. ඒ කියන්නේ කිසිම සැබෑ තෘප්තියක් නැහැ. ඇත්තෙම නැහැ. කාමයන්ව තන්නේ ඒ වගේලු. ඒවයින් මොනතරම් తాවකාලික සතුටක් ලැබෙනවා වගේ පෙනුනත් ඇත්තටම කවදාවත් සැබෑ තෘප්තියක් සැනසීමක් ලැබෙන්නේ නැහැ. වෙන්නේ තව තවත් ඒ පස්සේ දුවල වෙහෙසටපත් වෙන එක, තව තවත් දුක් විඳින එක. බොහොම පහදලි උපමාවක්. ඒකෙන් කියවෙන්නේ කාමයේ નિરර්ථක බව සහ වෙහෙසකර බව. ඊළඟට ඊළඟට තියෙනවා තිනුක්ක උපමාව. ඒ කියන්නේ ඇවිලෙන තනහුලක්. කවුරු හරි ගිනිගත්ත තනහුලක් අතේ තියාගෙන හුළඟ හමන පැත්තට විරුද්ධ පැත්තට දිව්වත් මොකද වෙන්නේ? අත පිච්චෙනවා ඇඟ පිච්චෙනවා. ඔව් ඒ ගින්නෙනෙම එයාට ඒ පිලිස්සුම් තුවාල වෙනවා. ඒ වගේ තමයි කාමයන්නුත්. ඒවා පස්සෙන් යද්දී ඒවා භුක්ති විඳින්න හදද්දී ඒ කාමයන්ගෙන්ම තමන්ව දවනවා, පීඩාවටපත් කරනවා, තමන්ටම හානි කරගන්නවා. හ්ම්. ඒක තරම ප්‍රබලයි. තමන්ගේ සතුට හොයාගෙන ගිහින් තමන්ම පිච්චෙනා වගේ දෙයක්. තව මොනවද තියෙන්නේ උපමා? තව තියෙනවා ඉනවත්තු උපමාව. ඒ කියන්නේ ණයට ගත්තු වස්තුවක් වගේ. හිතන්නකෝ අපි යාළුවෙක්ගෙන් හරි කවුරු හරි කෙනෙක්ගෙන් ලස්සන මාලයක් වලලු වගේක් ඉල්ලගෙන ටික වෙලාවකට දාගෙන ඉන්නවා කියලා. හරි සතුටින් ඉන්නවා ඒ ටික වෙලාවක්. ඔව් සතුටුයි ලස්සන කියලා හිතනවා. ඒ ටික වෙලාවකින් අයිතිකාරයාවිත් මගේ බඩු ටික ආපහු දෙන්නම් කිව්වම දුක හිතනවා. අනේ තව ටිකක් තියාගන්න තිබ්බනම් කියලා හිතනවා. අන්න ඒක තමයි. ඒ වස්තුව Tamange නෙවෙයි ඒක తాවකාලිකයි. ඒක ආපහු දෙන්න උනාම දුකයි. කාම වස්තුනුත්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවලින් ලබන සතුටත් අන්න ඒ වගේලු ඒවා අපිට අයිති නෑ. ඒව නිතරම වෙනස් වෙනව, නැති වෙලා යනවා. නැති වුනාම වෙනස් වුනාම අපිට දුක ඇති වෙනවා. ඒ කියන්නේ අනිත්‍යතාවය සහ අයිතියක් නැතිකම නිසා දුක ගෙන දෙනවා කියන එක. ඔව්. තව උපමාවක් තියෙනවා අංගාරකාස උපමාව. ගිනි අඟුරු වලක්. කෙනෙක්ගේ ගිනි අඟුරු වලට වැටුනොත් මොකද වෙන්නේ? පිච්චලා යන දරුණු වේදනාවක්. අන්න ඒ වගේලු කාමයෝ. ගිනි අඟුරු වලක් වගේ. ඒකට වැටුනොත් ඒ කියන්නේ කාමයන්ට ඇලි ගැලි ගියොත් වෙන්නේ දරුණු දුක් විඳින්න, දැවිල්ලෙන් පීඩාවෙන් ඉන්න. හරිම බිහිසුණු චිත්‍රයක් ඒකනම්. තව එකක් කියනවා සුපිනක උපමාව. සිහිනයක් වගේලු. අපි සමහර වෙලාවට හීනෙන් ගොඩක් ලස්සන දේවල් දකිනවා සතුටු වෙනවා රජ වෙනවා ලස්සන තැන්වල යනවා ඕ ඕ ඒ තැහැරුණාම ඒ ඔක්කොම නැති වෙලා ඒ ඔක්කොම බොරුවක් කියලා තේරෙනවා කාම සුයත් ඒ වගේලු ඒ වෙලාවට සතුටක් වගේ දැනුණට ඒක ඇත්ත නෙවෙයි తాවකාලිකයි සිහිනයක් වගේ නැති වෙලා යන දෙයක් මේ උපමා පහමම පැහැදිලිවම පෙන්눔 කරනවා කාමය කියන්නේ සැබෑ සතුටක් සැනසීමක් ගේන දෙයක් නෙවෙයි ඒක දුක් සහිතයි, පීඩා සහිතයි, తాවකාලිකයි, භයානකයි, හරයක් නැති දෙයක් කියලා. හරියටම. අන්න ඒ යථාර්ථයේ ඒ ආධිනව යම් කෙනෙක් නුවණින් ප්‍රඥාවෙන් දකිනවා නම්, එයා කාමයන් කෙරෙහි තියෙන ඇල්ම, තණ්හාව අතහැරිනව, ඒකෙන් මිදෙනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? මේ මිදීමත් එක්ක එතකොට යාගේ සිතේ ඇතිවෙන්නේ උපේක්ෂාව කියන తত্ত্বය. මේක නිකම්ම නිකම් නොසලකා හැරීමක් නෙවෙයි. මේක ධාන මට්ටමේ බොහොම ස්ථාවර ගැඹුරු මදහත් මානසික తত্ত্বයක්. සිත එකඟයි, පිරිසිදුයි. පංචකාම ගුණයන්ගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. ඒ උපේක්ෂා සහගත එකඟ වුණු සිත තමයි ඊළඟ පියවරට පදනම වෙන්නේ. ඔව්. ඒ පිරිසිදු වුණු සමාධිගත වුණු සිත තවදුරට දියුණු කරද්දී ඒ සිත ප්‍රයෝගී කරගෙන යාත විශේෂ ඥාන, ඒ කියන දැනුම් අවබෝධයන් ලබන්න පුරුවන් වෙනවා. මොනවද ඥාන? උදාහරණ විදිහට පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ තමන්ගේ පෙර භවයන්, පෙර ජීවිත දකින්න පුළුවන් වීමේ හැකියාව. ඊළඟට චුතූපපාත ඥානය. සත්වයන් තමන් කරපු කර්මවලට අනුව කොහොමද මේ සංසාරයේ ඉපදෙන්නේ, මැරෙන්නේ, දුක් විඳින්නේ, සැප ලබන්නේ කියන එක යථාර්ථවාදීව දකින ඥානය. ඒ කියන්නේ සංසාරයේ යථා ස්වභාවය දකිනවා. ඔව්. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ආසවක්කය ඥානය. ඒ කියන්නේ තමන්ගේ සිතේ තියෙන සියලුම කෙලෙස් රාග, ద్వේෂ, මෝහ කියන මූලික කෙලෙස් අතුළු සියලුම සියුම් කෙලෙස් පවා මුලින්ම උපුටලා දාලා නැති කරලා දාන ඥානය. ඒක තමයි අවසාන ඉලක්කය. ඇත්තමයි. ඒ ආසවක්කේ ඥානෙ ලබනවත් එක්ටම එයා මේ ජීවිතේදීම මේ ශරීරයෙන්ම චිත්ත විමුක්තිය ඒ කියන්නේ සිතේ නිදහසත් ප්‍රඥා විමුක්තිය ඒ කියන්නේ නුවණින් ලබන නිදහසත් සාක්ෂාත් කරගන්නවා සම්පූර්ණම දුකෙන් මිදෙනවා අන්න එතකොට තමයි ආර්ය විනයට අනුව ਸਰව ප්‍රකාරයෙන්ම ඒ කියන්නේ හැමතින්ම ව්‍යවහාර සමුච්ඡේදය සිද්ධ වෙන්නේ ලෝකයේ එක්ක තිබුණ හැම ගනුදෙනුවක්ම හැම බැඳීමක්ම නතර වෙන්නේ ඔව් පෝතලිය. අන්න ඒකයි ඇත්ත අත්හැරීම. බාහිර දේවල් දරුවන්ට පැවරුවා කියලා විතරක් ඒක වෙන්නේ නැහැ. හරිම ගැඹුරුයි ඒ විග්‍රහය. මේ ඔක්කොම ආගෙන හිටපු පෝතිලිය ගෘහකදියාට මොකද හිතුනේ? එයා මුලින් ආවේ ටිකක් වෙනස ආකල්පයක නේද? එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට Tamanගේ වැරදි වැටහීම ගැන ලොකු කම්පනියක්, කනගාටුවක් ඇති එයා භාග්‍යවතුන් වහන්සේට කියනවා අනේ ස්වාමිනී මම හිතාගෙන හිටපු ව්‍යවහාර සිඳීමයි ඔබ වහන්සේ දේශනා කරපු මේ ආර්ය විනේහි ව්‍යවහාර සමුච්ඡේදයයි අතරේ කොච්චර වෙනසක්ද අහසයි පොළොවයි වගේ කියලා. ඒ කියන්නේ එයා තමන්ගේ නොදැනුවත්කම අවංකවම පිළිගන්නවා. ඔව්. එයා කියනවා මම මීට කලින් හිතාගෙන හිටියේ මේ නිකන් ඉන්න ඇත්ත නොදන්න තවුසන් තමයි පූජනීය ශ්‍රමණයන් කියලා. ඒත් ඇත්ත දන්න ඔබ වහන්සේ වගේ භික්ෂූන් වහන්සේලා කවුද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ කියලා. එයාට ඇත්ත තේරෙනව එතකොට? ඔව්. එයා කියනවා ඒත් ස්වාමිනී අද ඉඳන්නම් මම දන්නවා කවුද ඇත්ත ශ්‍රමණයන් කවුද ශ්‍රමණයන් වගේ පෙනීන අය කියලා. එයා භාග්‍යවතුන් වහන්සේට ගොඩක් ප්‍රශංසා කරනවා. මොනවද එයා කියන්නේ? එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නිසා මගේ හිතේ මෙතෙක්කල් ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි කිසිම පැහැදීමක් ආදරයක් ගෞරවයක් තිබුණේ නැහැ. ඒත් ඔබ වහන්සේ ඒ ප්‍රසාදය ප්‍රේමය ගෞරවය මගේ හිතේ ඇති කරා කියලා. ඒක ලොකු පරිවර්තනයක්. ඇත්තම අවසානයේ යා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අගය කරනවා. අර ප්‍රසිද්ධ උපමාවලින් යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ, පාර හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්නවා වගේ, අඳුරේ ඉන්න අයට පේන්න පහනක් එළිය කළා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ දේශනා කළා කියලා. හරිම ලස්සනයි වචන ටික. ඔව්. ඒම කියලා එයා එදා ඉඳලම භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සංඝරත්නයත් සරණ යනව උපාසකෙක් විදිහට. එතකොට මේ මුළු කතාවෙන්ම අපිට පැහැදිලි වෙන ප්‍රධානම කාරණේ තමයි මේ ලෝකය අත්හැරීම නැත්තම් ව්‍යවහාර සිඳීම කියන්නේ හුදෙක් බාහිර ක්‍රියාවක්. ධනෙ දන් දීමක් වගේ දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු මානසික මට්ටමේ සිද්ධ වෙන්න ඕන දෙයක්. හරියටම. ඒ කියන්නේ අර කාමයන්ගේ ලෞකික දේවල් වල යථා ස්වභාවය. ඒ කියන්නේ ඒවේ තියෙන ආදීනව අනිත්‍ය බව, දුක් සහිත බව නුවණින් තේරුම් වරගෙන ඒවට තියෙන මානසික බැඳීම තණ්හාව අතහරින එක. ඒක තමයි ආර්ය විනයෙහි සැබෑ ව්‍යවහාර සමුච්ඡේදය. ඔව්. ඉතින් ඒක අපිට ටිකක් හිතන්න වටින කාරණයක් නේද අද කාලේ වුණත් අපි ගොඩක් වෙලාවට හිතන්නේ බාහිර දේවල් අත්හැරින එක අඩුවෙන් පරිභෝජනය කරන එක ගැන විතරයි. ඒකත් හොඳයි. ඔව් ඒක වැරදි නෑ. ඒත් ඊටත් වඩා අභ්‍යෝගාත්මක ඊටත් වඩා වටිනා වෙන්න පුළුවන් අපේ මනස ඇතුලේ තියෙන බැඳීම්. අර තණ්හාව, ඇලීම්, ගැටීම්, කාමයන්ගේ ස්වභාවය හරියට තේරුම් අරගෙන ඒ මානසික බැඳීම් වලින් මිදෙන්න උත්සාහ කරන එක නේද? මොකද බාහිරින් කොච්චර අතාරියත් හිතේ බැඳීම් තියෙනකම් ඇත්ත නිදහසක් නැහැනේ. හ්ම්. ඇත්තට මේක තමයි ගැඹුරුම කාරණය. බාහිර ක්‍රියාවට වඩා අභ්‍යන්තර පරිවර්තනයේ තියෙන වැදගත්කම. හිතන්නට යමක් ඉතිරි කරමින් අද අපි මේ විමසුම මෙතනින් අවසන් කරනවා.